ආශ්‍රය කිරීමෙන් අනිත් එක ධර්ම රාජ්‍ය ඌ ਸਰුවචන් ආංශය ඇසුරු කිරීමෙන්. ඉතින් අවස්ථාවක් ලැබිලා තියෙනවා රජ කෙනෙක් වශයෙන් නිතරම වගේ බුදුජාන විශ්වසේ ළඟට ගිහිල්ලා තමන්ගේ මති මතාන්තර ගැටලා සලකලා සාකච්ඡා කරලා ඉදිරිපත් කරනවා. ඉතින් නිසා මේ කෝසල සංයුත්තේ කියලා කියන්නේ කුසල් මහරජුරෝයි බුදුජානන් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාද. එහෙම නැත්නම් සං සාකච්ඡා. ඉතින් ඒ වයිදී පේන්න තියෙනවා ඒවකට ඒ රජ කෙනෙක් කොච්චරක් මේ දේවල් කියන්නේ ධර්මයේ විතරක් නෙවෙයි විනයත් ඇතුළුව මේ කාරණා කාරණා දැනගෙන තිබිලා තියෙනවා කියලා. ඉතින් ඒක අර හරියට සරුවච්චන්හන්සේ අර විනය ජනතාව කෙරෙහි මහා කරුණාවෙන් ඒ සාමාන්‍ය විනය ජනතාවට ගෝචර නොවන කරුණු පවා ධර්ම දේශනා ස්වරූපේ <clears throat> ආනාදේශනා නැත්නම් විනය කාරණා වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒක ආනන්ද මහ ස්වාමීන් වහන්සේ අහගෙන අනෙකුත් විනයදර ධර්මදර ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කරලා ධර්මයේ හර පද්ධතියක් ගැඹුරක් විදිහට අපිට ත්‍රිපිටකයක් වශයෙන් සංගායනා තුලින් ගෙනවී දීලා තියෙනවා. ඒ වගේම කටයුත්තක් තමයි මේ කොසල් මහ රජුරෝත් කරන්නේ Taman දන්න දේ සරුවච්චන් වහන්සේට ප්‍රකාශ කරනවා. දන්නවා ඊට පස්සේ ඒක ආනන්ද ස්වාමීන් වහන්සේගේ වොයිස් රෙකෝඩර් එකට යනවා කියලා. එනත්තම් එයාගේ තොරතුරු කවඩාවට යනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අනිකුත් මහා ස්වාමීන් වහන්සේලාත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සාමාන්‍ය පිටිසකට ඒ දීමේ පාරමිතා පූරිත ශක්තියක් තිබිලා තියෙනවා. ඒ අනුව තමයි අද අපි මේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා කියන මේ වර්ෂා දිනයක අපි නිස්සාරණවනේ රැස් වෙලා සාකච්ඡා කරන්න මාතෘකා සපයා ගන්න. ඉතින් මේකට අප්පකා සූත්‍රය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒකේ දල අදහස ගත්තොත් නැත්නම් ධර්මදේශනාවේ දවසේ මාතෘකාවේ pāli පාඨයේ සිංහල තේරුම ගත්තොත් කොසල් රජුරෝ මතක් කරනවා මේ උලාර වූ උලාර වූ භෝග සම්පත්‍ය ලැබකු ලැබපු ඊටාම සුළු පිරිසයි ඒ භෝග සම්පත්තියට මත් වෙන්නේ නැත්තේ පමා වෙන්නේ නැත්තේ ඒකට ගිජු නොවෙන්නේ. ඒ වගේම එහෙම Tamanට භෝග සම්පත්තිය ලැබිච්චාම සතුරන්ට නපුරු විදියට වද නොදෙන්නේ නැත්තම් සතුරන්ට දඬුවම් නොකරන්නේ කියලා. ඒක තමයි අදහස. භෝග සම්පත්තිය ලැබෙනකොට එයා මදයටත් පමාදයටත් මේ භෝග සම්පත්තියට ගිජු බවටත් ඒ වගේම හතුරට දඬුවම් කරනවා අසීමිතව දඬුවම් කරනවා. මොකද එයාට තෙද තියෙනවා ඒ වෙලාවේ. ඒ නිසා සතුරට කොහොමඩක්වත් ඉඩ තියන්නේ ඒ අනුව පේනවා මේ භෝග සම්පත් ලැබුණාට පස්සේ කාම කාම තණ්හාව ඇති වෙන හැටි. මදේ පමාදේ සහ භෝගයට කැමැත්ත. ඊට පස්සේ මිතුරට ඒක දෙන්නත් සන්තුරට ඒක නොදෙන්නත් කරන උත්සාහය තමයි භව රාග විභව රාග කියලා කියන්නේ. භව රාගය කියලා කියනකට Tamanට ඇති වෙච්ච Tamanගේ ආඩ්‍ය නැත්නම් භව භෝගය Tamanට හොඳයි කියන වන්දිබට්ටකම් කරන ස්තෝත්‍ර ගායන අයට දෙන්න උත්සාහ කරන. ඒකත් හරියට මැනලා කිරලා මෙයාට දෙන්න ඕනේ මෙයාට දෙන්න ඕනේ කියලා දෙනවා. ඒක භව සම්පත්තික භවයේ පැවැත්ම සඳහන්. ඊට පස්සේ ඒකට හතුරුකම් කරන අය මරන්න ඕනේ. අර නෑදෑයෝ මිත්‍රයෝ යාළුවෝ වට කරගෙන හතුරුකම් කරන අයට අතරක් ඉඩ තබා විනාශ කරනවා අසාධාරණ දඬුවම් පමුණුවා. ඒකට විභව රාගය නැත්නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන ඇටි අර මිතුරන්ට තියෙන දැඩි සංග්‍රහ කිරීමේ ආසාවත් සතුරන් කෙරෙහි දැඩි දඬුවම් කිරීමේ ආසාවත් කාම තණ්හාවෙන් පිට එකක්. ඒක භව තණ්හා, විභව තණ්හා කියලා දෙකට වැටෙනවා. ඒතර ආසාවෙන් තමන්ගේ නෑදෑයින්ට මිත්‍රයන්ට සහලී අයට දෙන්න හදන ගතිය භවයේ පැවැත්ම සඳහා වෙනවා. මම යන යන තැන් වල මට සප සම්පත් ලැබෙන්න ඕන. මට සාදු කියන්න ඕන. මට පාවඩ එලන්න ඕන. මට පොඩි දජ දාන්න ඕනේ. වටතිර උඩුවියම් බඳින්න ඕනේ. ඒකට තමයි අර කට්ටියට මේ නෑදෑයින්ට සපයන්නේ. කවුරු හරි මේක නෙවෙයි ක්‍රමේ මේක ලැබෙන දේ කවුරුත් එක්ක හදා වේදා ගන්න ඕනේ. එහෙම නැත්නම් ওই මිනිස්සු හම්බ කරලා තියෙන අසාධාරණේ අරකයි මේකයි කියලා වචනයක් කිව්වනේ. ඒ මිනිස්සු මකනවා. ඒ මිනිස්සු මකන්නේත් තමන්ගේ භව සම්පatti උලාරේසු උලාරේසු භෝග සම්පatti වලින් විතරක් නෙවෙයි. අර වටපිටාවේ ඉන්න අය මෙහෙවනවා. ආරක්ෂක හමුදාව අරගොල්ලෝ විනාශ කරනවා. ඉතින් මේක කොසල් රජුරන්ට හොඳට තේරෙනවා. මොකද එයා ප්‍රාන්ත රාජ්‍ය රාජ්‍ය රාශියක මහා රාජ කෙනෙක්. ඉතින් කාට හරි භව සම්පත්තියක්, භෝග සම්පත්තියක්, රාජ්‍ය අනුග්‍රහයක් සැලකිල්ලක් කරපු ගමන් ඒ මිනිසුන්ට කටුසන් කරේ පතරම් බැඳා වගේ උඩ යන ගතියක් එනවා. ගියාට පස්සේ ඒගොල්ලන්ට හතුරුකම් කරපු ඔක්කොටම කොසල් රජුරුවන්ගේ තෙද පාවිච්චි කරලා රාජ්‍ය නාංචනේ පාවිච්චි කරලා කීර්ති නාමේ පාවිච්චි කරලා විනාශ කරනවා. ඉතින් ඒක වුණාට පස්සේ එහෙම උලාරේසු උලාරේසු භෝග සම්පත්තිසු මජ්ජති පමජ්ජති කාමේසු ගේදං ආපජ්ජති සත්තේසු සත්ත කියලා කියන මෙතන හතුරට විප්පටිපජ්ජන්ති කියලා දේ නොකරන පිරිස ඉතාමත්ම අඩුයි ඒ නැත්තම් නැහැ කියන්න පුළුවන් ඒ තරම්ම උඩට ගිහිල්ලා සමාජය දිහා බලනකොට භාවනා කරලා උඩට ගිහිල්ලා භාවනා කරන පිරිස් දිහා බලනකොට ආගමක තැනකටපත් වෙලා ආගම අනුගමනය කරන දිහා බලනකොට සියල්ලම ඉන්නේ එතන තමයි. ඉතින් ඒ දේ අද කියන්නේ සයිකියාට්‍රි කියලා. අද කියන්නේ මනෝචිකිත්සාව කියලා. අද අපි උගන්වන්න උත්සාහ කරනවා. ඒ උගන්වන්න උත්සාහ කරන්නේ නිකන් හුදු මනෝචිකිත්සාවක් නෙමෙයි මේ භාවනා සම්පත්තිය දී ලක්ෂණ සම්පත්තිය දීලා එයාගේ තියෙන උපනිශ්‍රේ සම්පත්තිය මතු කරලා දීලා එතකොට එයාට අන්නේ නැහැටි. එයා උඩපණින හැටි, දඟලන හැටි බලනකොට ඒකේ තියෙනවා මිනිස්සු කර්මානුකූලව වෙනස් වුණාට මේ මර උගලට අහුවෙන හැටි. අපි එහෙම නැත්තම් කිව්වොත් මේ බොරු වලේ වැටෙන හැටි, සියල්ලගෙම සමානකමක් තියෙනවා. ඒක ඉතින් මානව පරිණාමය කියලා කියන්න පුළුවන්. නැත්නම් මානවයාගේ උරුලෑ ගති, මානවයාගේ තියෙන සහජ ගති මේක පණින පිරිස ඊටාම අඩුයි. ඒ නිසා මේ භාවනා කරලා හරි ගියත් වැරදුනත් කාම ලෝකේ ආර්ථික ලාභ ලැබුණත් නොලැබුණත් කීර්ති ප්‍රශංසා ලැබුණත් නොලැබුණත් අනතුරේ කිසිම අඩුවක් නැහැ. හැම තැනම සමාකාරව අන්තරාදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් අපේ දීමාපිය අපේ නෑයෝ අපේ අපේ හිතසුව කැමැති කට්ටිය හිතුවේ මේ සියල්ලම භවෝග සම්පත්තියෙන් මගාරව ගන්න පුළුවන් කියලා. කීර්ති නාම වලින් උපභෝග පරිභෝග වස්තු වලින් පුළුවන් කියන මෝඩ තකතිරු අන්තයේ හිතේක වැරදි නෑ 150ක් හරි. හැබැයි 150ක් වැරදි. ඊට පස්සේ අපි සර්වජන් වහන්සේගේ ධර්මයේ ආශ්‍රය කරන ගත්තාම සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මාර්ගයේ මොන අපිට තේරෙන්න පටන් ගන්නවා හරියනවා කියන්නේ වරදිනවා වරදිනවා කියන්නේ හරියනවා ඉතින් කියන්න ගියාම කියනවා මොනවා කතා කරනවද දන්නේ අපි මේ මේ දානයක් දෙන එකටත් දොස් කියනවා අයකල දානි දීපන් කියලා කියනවා ඊට සිල් රකපන්ට පිස්සුක ඉන්නවයි කියලා කියන එක සිල් රකපන් කියලා කියනවා භාවනා කරපන් කියනවා කියලා කියන භාවනා කළ පිටු වැදිනවයි කියලා විපස්සනා කරපන් කියනවා විපස්සනා කරුවට පස්සේ උඹට උඹට ඇතිවෙනවයි කියනවා මොනවද මේ කියන්නේ ওই දෙක එකක් කියන්නකෝ කියලා ඉතින් මේ උගව දෙනෙක් එන්නේ ওই එකක් කියන කට්ටිය හොයාගෙන ඒ දෙකම කිව්වේ නැත්නම් කර්මස්ථානාචාරවලට තමයි වැඩි වෙන්නේ අද ඉන කර්මස්ථානාචාර්යවරු හුඟා කාට් ඇටැක් වලින් තමයි මැරෙන්නේ මොකද මිනිස්සු හරියට ඇවිල්ලා දුක් ගැනවිලි කියනවා මේ මේමයි මෙහෙම මේමයි ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරන්නේ උන්ට අපේ ගෙදර මිනිස්සු භාවනා කරන උන්ට කරන තරම් අමනකම් මට කරන හතුරුකම් ඉතින් ඔබ අන්ති කියන්නකෝ මේ කල්ලන්ට මේ මේ මේ භාවනා කරන්න ඉස්සලා හිටපතාලට ඉන්න කියලා මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කිච්චි අර ස්වාමීන් වහන්සේට බරපතල ප්‍රශ්නයක් මේ මනුස්සයා කේන්ද්‍ර ප්‍රතික්ෂේප කරන්නත් බෑ අර උදේට කිරිපි කිරිපිටියක් හදාන්නේ යාගේ නෝනා එලවන්නත් බෑ එමස තමයි මේ හාමුදුරන් ඔක්කොම සලකන්නේ. ඉතින් මේ හාමුදුරු ඉන්න තැන බලනකොට යා නොදැනුවත්වම කවුන්සලර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් නොදැනුවත්වම උපදේශනයක් කරනවා. ඒ උපදේශනේ මේ ශාංශකේ අවශ්‍ය අඩු කරනවා. මේ ශාංශ භාවනා කරගන්න වෙලාවක් ලැබෙන්නේ ඒක නිසා අද භික්ෂුන් වහන්සේලා පත් වෙලා තියෙන தත්ත්වය දිහා බලනකොට ලෝකේට පරකාශයේ গিදරට මරගාති තමයි තියෙන්නේ. මේක කියාගන්න භික්ෂුන් වහන්සේලාට කවුරක්වත් නැහැ. මොකද ඔක්කොමලා හිතනවා මේ භික්ෂුව කියලා කියන්නේ ඌ ඔක්කොම ඉක්මවල කෙනෙක් කියලා. ඇත්තේ නැහැ. භික්ෂුලා ඉන්නේ භික්ෂුනාංශලා ඉන්නේ ඊට තාමත්ම දුක්ඛිත තත්ත්වක තත්ත්ව රැකගෙන ඉන්නත් ඕනේ. නමුත් ඇතුලේ මේක සංසන්දනය කරගන්න, නිෂ්කාශනය කරගන්න, සාකච්ඡා කරන්න කෙනෙක් නැහැ. ඒකටද මන් දන්නේ බුද්ධ ශාසන මාත්‍යංශය ඇති කෙරුවේ කියලා ඒකෙන් නම් හිතන්නවත් බෑ. ඒකෙන්ද මන් දන්නේ ඒකද මන් දන්නේ මේ බෞද්ධ චිකිත්සාව මනෝ චිකිත්සාව ආරම්භ කළේ කියලා මන් නම් හිතන්නේ මොකද ඒකේ බයලජ්ජා දෙක තියෙන කට්ටිය නැහැ. එහෙම නැත්නම් ඒක උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්න බෑනේ මේ භික්ෂුවකට ඔබ උගන්වන්න පුළුවන් නෑ. භික්ෂුව අපිට උගන්වන්න එපායි කියලා තමයි මිනිස්සු හිතන්නේ. නමුත් භික්ෂුන්වහන්සේලා ඉන්න தත්ත්වය සයිකියාට්‍රිස්ලා. ඉතාමත්ම දුක්ඛිතයි. ඒ වගේම මනෝ වෛද්‍යවරු හරිම දුක්ඛිත තත්ත්වයක ඉන්නේ. ඉතාමත්ම සුළු පිරිසක් තමයි ඒකෙන් මේ මදයට පමාදයට කාමේසු ගේදයට එනතන් සතුරන්ඩ නපුරු වද නොදෙන කට්ටිය ඉන්නේ මේ විස බීජ කියලා සෑම විස බීජයක්ම විස බීජ නාශන වලින් මරන්න හදනවා. ඉතින් ඒ දෙන එකත් මැරෙනවා විස බීජ නාශනලා ඉතුරු වෙන එකත් විනාශයි විස බීජ නැසලා අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒ වගේම තමයි මේ කෙලෙස් වලට කෙලෙස් නැසලා අපිට ජීවත් වෙන්න බෑ. අපේ කෙලෙස් මගාරවල යන එක මිසක්කා කෙලෙස් වලට වෛර කරලා හරියන්නේ නැහැ. ඒක සදාචාරවාදයට වැටෙනවා. එහෙම නැතුව මේ කෙලෙස් අතගාලා හරියන්නේත් නැහැ. ඒකට බයලජ්ජා නැති වෙනවා. ඉතින් ওই දෙක මැදින් බේරිච්ච යන පිරිස අප්පකා නිසා අල්ප නිසා මේකේ අප්පකා කියන සූත්‍රේ නම දාලා තියෙනවා. ඉතින් ඒකට ධම්මපදෙත් තියෙනවා සරල භාෂාවෙන් අප්පකාතේ මිනිස්සේසු තේජනාපාර ගාමිනෝ අථායන් ිතරාපජා තීරමේවා අනුධාවති කියලා. මේ ගඟකට එකට වෙලා එකටට විවේක ස්ථානයකට ආරක්ෂක ස්ථානයට යන්න තියෙනකොට ඊටාම සුළු පිරිසක් තමයි බය නැතුව ගඟට පැනලා ජීවල කපාගෙන අතින් පයින් දම්බි ගහගෙන ඒකට වෙන්නේ. බොහෝ පිරිසක් යුරේ ගඟට බහින් නැතුව කර ගඟට බැහැලා දම්බි ගහන කට්ටිය වගේ ගොඩ බිම දම්බි ගහනවා. ගොඩ බිම පීනනවා. ඒක මේ අවුරුදු 40ක් දැකපු මිනිස්සෙක් මම. එදා ඉඳලා මම දකිනවා මේ වැඩේට බහින් නැතුව අනුන්ට උපදෙස් දෙන්න යනවා. ගොඩ වී පීනනවා. මේ කියන්නේ වතුර නැත්ැනක පීනලා ඒකට වෙන්න හදනවා වගේ. අථායන් ඊතරාපජාතිර මේ වානු ධවති මේ ගොඩ කන්තිරයේ අනුධාවනය කරනවා. යේචකෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනාපාර මෙස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. ඒ අනුව ධර්මයේනේ ධර්මානුකූලව හැසිරෙන කෙනා. මේ කියලා දීලා තියෙන සීල ශික්ෂාවේ, සමාධි ශික්ෂාවේ, ප්‍රඥා ශික්ෂාවේ හැසිරෙන කෙනා මේ මාර රාජ්‍ය එන්ට මායාගේ මේ පාෂේ ඉක්මවනවා. ඒකම තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒක ලෝකයේ සිද්ධ වෙන බව දැකපු පිරිසුත් ඇති මෙතන. නොදකව පිරිසකුත් ඇති. ඒ මොකද ඒ භාවනා කරන ගිහි පැවිදි උපාසක උපාසිකා කවුරුත් වගේ පාර්ට් ටයිම් නේ භාවනා කරන්න ඉතුරු වෙලාව ගිහිව ගත කරනවා නේ එහෙම නැත්නම් ඉතුරු වෙලාව භාවනා නොකරන වෙලාවක් තියෙනනේ නොකරන හැම වෙලාවෙම අපි ඔය කීජේ කියන විදිහට මදයට පමාදයට කාමයේ ගේදයටපත් වෙනවා හතුරන් විනාශ කරන්න හදනවා එහෙම නැත්නම් චෝදනා කරනවා මම පැය භාග විතර භාවනා කරනකොට හයියෙන් දොරවල් වහනවා එහෙනම් කහිනවා නැත්තම් මැස්ස වෙනවා. එහෙම නැත්තම් මේ මధుර වෙනවා කියලා අර භාවනාවට බාධා කරන අය වෙනුවෙන් අනුකම්පා විරහිත චෝදනා තමයි කර්මස්ථාන වාතාවල තියෙන්නේ. ඒ මොකද එයා ඒ තරම්ම අර භාවනාවට ලැබි, භාවනාවට රුචි. නමුත් වෙන්නේ මොකද්ද? අර තේ සත්‍යේසු විප්පටිපජ්ජಂತಿ. වැරදි විදියට පිළිපදිනවා. ඉතින් ඒ දේවල් එකම කර්මස්ථාන වார்த்தාවකවත් නැත්තේ නෑ. ඒක අහුලා ගන්න ගියාම පේනවා දවස පුරාම සතියින් ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒක ඉතින් බොහොම කලාතුරකින් වෙන්නේ රාප්පකා කියන කොටසට වැටෙන්නේ. ඒ කෙනාට තේනවා මේ කරදර කොයි වෙලාවෙත් තියෙනවා. ඔය වැස්ස වහින එක, මැස්ස වහන එක, කැස්ස එන එක කොයි වෙලාවෙත් තියෙනවතර භාවනා කරන්න ගියාම Tamange සුභ සිද්ධිය සඳහා සියල්ල අමතක කරලා වාඩි වෙන්න ගියාම එයාට මේකේ තියෙන බාධාව සැරට වැටෙනවා. එතකොට එව්ව පිළිබඳව විභව තණ්හාවකින් මේවා 100ට 100ක් නැති තැනක නම් භාවනා කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා ලෝකේ හතරස් කරන්න හදනවා භාවනා මධ්‍යස්ථාන වලට වලට ඒ ඉන්න සේවක සේවිකාවන්ට නීති පනවනවා. ඒගොල්ලෝ නිවන් දැක්කට පස්සේ දවසේ තමයි භාවනා කරන්නයි නිවන් දකින්නේ. ඒක මම නිස්සන්වනේ අවුරුදු 30 ගානක් දැකලා තියෙනවා. නිස්සන්වනේ හැමදාම අපි සාකච්ඡා කරනවා මේ කැපකාරයෝ මේ නීත්‍යානුකූලව වැඩ කරන්නේ. ඒ කවදාකවත් හම්බෙලා නැහැ. ඒ වගේ මේ අපිට ලැබෙන දානේ හොඳ සූපසාස්ත්‍රානුකූලව හදලා මෙච්චර වීදම් කරන එකේ රසමීරව හදන්න පුළුවන්. කවදාකවත් එක වෙලා නැහැ. හැමදාම අපි රෙසිපිස් හදනවා. හැමදාම අපි කැපකාරව මාරු කරනවා. හැබැයි සංඝයා හිතන්නේ මේ හදන සංඝයාත් කාර්යවත් වෙන්න ඇති. මේ කැපකාරයා නිවන් දැකලා පස්සේ බත් එක නිවන් දැකලා පස්සේ තමයි සංඝයාත් නිවන් දකින්න පුළුවන් කියලා. ඒක මට එදා ඉඳලම වැටහිච්ච දෙයක් බොහෝ විට මම කියලා තියෙනවා. ওই කතා ඉවර කරන්න බෑ. කට වහගෙන ඔය ඉන්න පිරිස මෙතෙන්ද එන්නේ නිවන් දකින්න නෙවෙයිනේ වැඩ කරන්න එන මිනිස්සු. එමෙස් වෙන්නේ මේ රස්සාවට. ඔයගොල්ලෝ කොහොමද ඔයගොල්ලෝ නිවන් දකින්න පැත්තෙන් එමේ සුදියා බලන්නේ. ඒව නෑ ඒගොල්ලන්ට පැවිදෙන්න පුළුවන්. අයියාත්‍රි කියන අතපය තියෙන මිනිස්සු එන්නේ නෑනේ ඔතෙන්ද. තාවන පැවිදෙන්න පුළුවන්. පැවිදුනාට පස්සේ දෙන දේ කාපන්. අපිට අවස්ථාවක් දුන්නොත් අපිට කියන්න පුළුවන් වැහි කාලෙට මේ මේ දේවල් හොඳ නැහැ. උෂ්ණ කාලෙට ඍතුවට මේවා හොඳ නැහැ. ඒ වගේම මේ සමශීතෝෂ්ණ තියෙන මේව හොඳ නැහැ. ඕක කියන්න පුළුවන් අවුරුද්දට මෙනේ හදන්නේ රෙසිපි එක හදපුවාම ඒක ඉතින් වැස්ස කාලට තියෙනවා උෂ්ණ කාලට දෙනවා උෂ්ණ කාලට තියෙන වැස්ස කවදාකවත් හරියන්නේ නැහැ. මට ඒකේ බලපෑම අඩුයි. මොකද හේතුව මම එක එක තැන් වලට ගියාම මට මාර්ගඵල ලැබෙනවා. ඔය එක එක જાති හම්බ වෙන. අනකොට කෑම හම්බ මගදී හම්බ වෙන කෑම තියෙන්නේ. ඒ වගේම බාගෙට තම්බපුවා, කුරක් හම්පිට්ටු, මඤ්ඤොක්කා, රතින්දු තම්බපුවා, රතින්දුනේ බඩේතිකු තම්බපුවා. ඒ ඕක කනකොට මාර්ගඵල ලැබෙනවා සාමාන්‍ය ඵල කියලා අපි ඒකට කියන්නේ. ශ්‍රමණ ඵල. ඒ වගේම සෑහෙන පහසුවෙන් නේව සංඥානා සංඥායත ලැබෙනවා. මොකද යනකොට ටෙලිෆෝන් එකේ සිග්නල් නැති වෙන සංඥාව එනවා නැති වෙනවා. කියන දේ ඇහින්නේ නැහැ. ඔන්න නේව සංඥානා සංඥායතන. මෙතන මේ ඉන්න කට්ටියට එක්ක සිග්නල් තියෙනවා එක්ක නැහැ. මග යන කට්ටියට මාර්ගඵල සහ නේව සංඥානා සංඥායතන බොහොම පහසුවෙන් ලැබෙනවා. ඉතින් ඒක මම කියන්නේ වැහි කාලේ අවදිනේ කොහොඳයි කියලා. ඒවත් මම මේ කියන්නේ ඒ නිස්සරණ වනේ තියෙන පාෂයට මම අහුවෙලා නැති ඇති. මම හැබැයි අනික් අයට ඒක වෙන්න තියන්නේ නැහැ. මොකද අනිකට ඇවිදින්න ගත්තොත් ඒ එතකොට නැති රාශ වෙනවා සතිපාසලේ වැඩවලට මිල මිස කෙසේ නමුත් මේක බුදුරජාන් වහන්සේ අනුමත කරනවා බුදුරජාණන්සේ අනුමත කරලා සඳහන් කරනවා ඒක බුදුරජාන්සේ කතා කරන්නේ සගතකව ගාතාවල් සහිතව නැත්නම් අපි කියන විදිහට මේක කාව්‍යමය භාෂාවට දාලා සුත්තං ගෙයියන් <clears throat> වෙය්‍යාකරණං ගාථායිති පුත්තකම් කිරේ ගාථා ස්වරූපේ නවන්ද සත්තු ශාසනේ ගාථාවට දාන ඒතර පේනවා මේ වෙච්චින් රජුරවන්න විතරක් සීමා වෙච්ච බුද්ධෝත්පාද කාලයට විතරක් සීමා වෙච්ච බුදුන්ට පමණක් සීමා වෙච්ච දේවල් නෙවෙයි සාමාන්‍ය බුද්ධිය ඒ වෙනත කොමන් සෙන්ස් ඒතර තමයි ගාථාවේ එළියට එන්නේ ඒතර තමයි ගීතේ එළියට එන්නේ ඒකෙදි කියනවා සාරත්තා කාමභෝගීසු කාමභෝගීන් ඒකට ඇලී ගන්නවා මේ පැණියට ඇඹලයා යන්නා වගේ. ඒක වළක්වන්න බෑ. එහෙම නැත්නම් පළඟැටියා ගිනි දැල්ලට පනින්නා වාගේ පහන් දැල්ලට පනින්නා වාගේ සාරත්තා කාම භෝගේසු ගිද්දා කාමේසු මුච්චිතා මුච්චිතා ඒ කාමේට ගිජු භාවයක් ඒකට ඇලෙන ගතියක් කාමයේම තියෙනවා తත්‍ර తත්‍රාభిනන්දනි. කියන්නේත් අපි මහන්සි වෙලානේ ඕවර් ටයිම් කරලා ඉගෙනගෙන හොඳ රසාවක් හොයාගෙන හොඳ ගෑනු කෙනෙක් අහහද බැඳගෙන හොඳට ගේ දොර හම්බ කරගෙන බත් එක උයාගෙන පිගාන හදාගෙන මේසෙට ඉඳගත්තට පස්සේ කියලා බත් එක තමන් දන්න කොච්චර මහන්සි හම්බ කරේ කියලා. ඒකට ඒකට ගිජු බවක් ඇති වෙනවා. ඒක තමයි ඒකේ තියෙන නම්බුව. ඒක මේ අනේන මිනිසුන්ටයි කදා හදා බෙදාගෙන දොරදන් දෙන්න බෑනේ. ඉතින් ඒක ඇහැටි අතිසාරං න බුද්ධಂತಿ. එතකොට යාට මේ අමාරුවෙන් හොයාගත්ත මේ හොඳ අමාරුවෙන් හොදාගත්ත මේ සැපතියෙද්දී වඩා හොඳට යෑමට බාධාවක් වෙනවා කියලා. මේක හරිම සුන්දර දෙයක්. හැබැයි හරිම භයානක දෙයක්. හොඳ වෙච්ච කෙනාට තියෙන ප්‍රධාන බාධාව තමයි වඩා හොඳට යන්න බෑ. අර අමාරුවෙන් හොයාගත්ත හොඳට බැඳෙනවා. ඒකට ගියේ නැති කෙනාට ඒක දිහා බලන්න බෑ මනුස්සයා ද්වේෂයෙන් බලන්නේ. ඒක ඉක්මවපු එක්කනට ඒක දොස් කියන්න බෑ මොකද තමනුත් ওই පරිප්පුව කාලා තමයි ගොඩ වෙන්න තියෙන්නේ. ඒ නිසා හොඳ වෙනවයි කියන්නේ කෙල වෙනවා. කෙල වෙනවයි කියලා කියන්නේ හොඳ වෙනවා. නිසා භාවනාවේදී හෝ කාම ලෝකේ හෝ දේශපාලන ලෝකේ හෝ ආර්ථික ලෝකේ හෝ සමාජීය ලෝකේ හෝ මේ ලැබීම කියලා කියන්නේ නොලැබීමක්. නමුත් භික්ෂුවක් ගත්තොත් එයාට දේශපාලනයක් නැහැ, ආර්ථිකයක් නැහැ, සමාජ තත්ත්වයක් නැහැ. එයාට ලැබෙන්නේ හිඟමනක්, පින්ඩපාතයක්. ඒකට ලැබීමක් කියන්න බෑ. ඒ වගේම පින්ඩපාත සේනාසන, සේනා ගිලානපච්චේ චීවර එවුවා මේ මේ <coughs> පෙරකල පිනට ලැබිච්චක් මිසක්කා හම්බ කරගන්න දේවල් නෙමෙයි. අද ඒකට ලැජ්ජ හිතිලා තියෙනවා සංඝයාට ඒ නිසා සංඝයා රස්සාවල් කරනවා. සංඥාට නිෂ්ටි දේපල තියෙනවා. සංඥා මේ <clears throat> නිත්‍ය සංඥා ඇති කරගන්න හදනවා. නමුත් මේ නිත්‍ය සංඥාවේ වෙන්නේ මොකද්ද? අර අතිසාරං නබුද්ධාන්ති වඩා හොඳ තබ්බද බුද්ධ ශාසනයේ සාරය ඉක්මවල දකින්න. යාට මොකද අර මැද තියෙන සාරය අතිසාරය නෙවෙයි. ඔකට කියන්නේ අතිසාරය කියලා. 아무ත් තමඩ ගන්නවා කියලා කියන්නේ. කට්ටියට පේන්නේ අතිසාරය අතිසාරය කියලා. ඒ නිසා ඒගොල්ල ලබාගත් සැප රැක ගැනීමට විවස්ථා හදනවා, ගෝලිය බාලිය හදනවා, ස්ථාන හදනවා, ප්‍රශස්ත භාවනා ශාලාවල් හදනවා, ලස්සන විහාර දේවල් හදනවා අර සාරයට බැඳීම නිසා. ඒකට යාගේ විවේකේ නැති වෙනවා. ඒකෝ කියන ජීවිතේ නැති වෙනවා. එහෙම නැත්නම් මේ විස්රාමයේ කියන එක නැති වෙලා යනවා. අතිසාරණාදි බුද්ධන්ති මිගා කූටංව ඔඩ්ඩිතා පාශයක් සහිත උගුලක්කට අහුවෙන මොවා දන්නේ නැතුව කාගෙන කාගෙන යනකොට පාශය ගසගත්ත දවසේ එතනම මැරලා ඒක අපි ඔය ඉස්සල්ලත් අපි මතක් කරගත්ත මේ ලස්සන උපමාව අපි මේ කාගෙන යන්නේ පාශයක් බව. එහෙ නැත්නම් මේ කාලා මේ අකාල මරණ සිද්ධ වෙන්නේ කාල මරණ සිද්ධ වෙන්නේ. කාල මැරෙන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ කාල දාන පහක් දේශනා කරලා තියෙනවා. ඒ දුබ්බික්කේ දානං දීති. එහෙම නැත්නම් තමන් හම්බෙන පළවෙනි පඩිය දන් දෙනවා. ඒ වගේම භෝගවල මුල් කොටස දන් දෙනවා. ආදි වශයෙන් දුර් මේ ලෙඩෙකුට හම්බෙච්චලා උපස්ථානයක් කරනවා. පින්වතෙක් හම්බෙච්චලාම දාන දෙක තාම කාලානුකූලව සිද්ධ වෙන්නේ. හැම වෙලාවෙම හම්බ වෙන්නේ නැහැ. ඒ සීතු දාන නෙවෙයි මේ. අවස්ථා හැටියට ඉතින් මේ ඥානানন্দ ස්වාමීන් කියන මේ කාලා දාන්න තියෙන දේ කාලා දානයක් දීලා ඒක සත්තුස දානයක් වඩටපත් කරගන්න. අවස්ථාව ලැබිච්ච ගම හරියට මේ කළ යුතු දේ කරලා එයා සත්පුරුෂ දාන දෙනවා. අනික් කට්ටිය මඤ්ඤොක්කයි සම්බෝලේ ගෙයිදොර වහගෙන කනවා වගේ අර කාටවත් දෙන්නේ නැතුව කොච්චර දුර්භික්ෂයක් වෙච්ච ගමන් එයා කරන්නේ තමන් කණ එක. තමන් උපයාගත්ත දේ මුල් කොටා තමන් වලදරනවා. එහෙම නැත්නම් ලෙඩෙක් ආවට ඊමන්සය කරුමෙට උලෙඩ වුණාට මට ඕවා කරන්න දෙයක් නැහැ කියලා එයා සලකන්නේ නැහැ. අන්න ඒ වගේ කාලය විසින් කාදමන જાතියක් කියන්නේ. එතන ඒක කාන කාලා දාන දේ කාල දානයක් දෙන කට්ටියක් කියන්නේ. අන්න ඒ වාගේ අපි අවස්ථාවාදී වෙන්න වෙනවා අතිසාරය කියන එකට යන්න. ඉතින් ඒක නම් අන්තිම දුර්වලයි. බැලුවාම ඔක්කොගෙම තියෙන පුදුමාකාර විදියක් මේ සාරය හොයන්නේ. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ. අසාරේ සාරේ හිතන්නත් එපා. සාරේ අසාරයක් කියලා හිතන්න එපා. එතකොට යාට සාරේ ලැබෙනවා. තේ සාරං අධිගච්ඡanti ස්මිත් සම්මා සංකප්ප ගෝචර. එයාට සාරේ තියෙනවා. මොකද ලෝකේ හැම තැනම සාරේ තියෙනවා. එයා ගන්න ඇත්තේ අසාරේ. සාරේ කියලා හිතන සාරේ අසාරේ කියලා හිතන. ඉතින් අතිසාරය කියන එක මේ ආත්ම නිවන් දකින්න අයට පමණක් ඇහෙන මේ ආත්ම ජීව නිවන් දකින්න පස්චිම භවිකයට විතරක් තේරෙන ධර්මයක්. ඒකත් දෙන්නේ මේ සාමාන්‍ය ධර්මයත් එක්ක තමයි. නමුත් අර පස්චිම භවිකයා ඒක හරියට අහුලනවා. කොච්චර මේ වැලියට අතරට මුංගටයක් දැම්මත් පරියෙක් આવොත් කවදාකවත් වැලියට එකට ගහන්නේ නැහැ. ඌ අහුලන්නේ කෙලිම මුංගටේම තමයි. අන්නේ වගේ පස්චිම භවිකයා ඒ සාරය අහුලා ගන්නවා. එහෙම නෙවෙයි මෝඩ මුවා පාෂේ දන්නෙත් නැහැ. රසමසවල දන්නෙත් නැහැ වෙනුව එකෙන් ඉස්සලා ඉස්සලා කියලා කාගෙන කාගෙන යනකොට අදිට ගැසිලා බලනකොට Taman ඉන්නේ මුව පාසයක. ඒක තමයි බොහෝම වංගේ හැටි එකයි උට මෘග කියලා කියන්නේ. ඒකට ගොඩ එන්න බෑ. ඒත් ඉතාමත්ම කලාතුරකින් මුවෙක් ගැලවෙන වෙලාවක් ගැන රට්ටපාල ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෙදරට තමන් අඬ ගහන ගිහිල්ලා මව්පියෝ දෙන්න ඉස්සල දවසේ දාන දී ගන්න බැරි වෙනවා. පහුවෙන්දා ඊටාම ක්‍රමානුකූලව ආරාධනා කළා. ගෙට වැලියට පස්සේ අර සම්පූර්ණ බූදල් පෙන්වන්න පටන් ගන්නවා. මිනිස්සෙක් කුසර තියෙන අම්මගේ වැත්තේ බූදලේ, මිනිස්සෙක්ගේ උසට කොට ගහපු තාත්තගේ වැත්තේ බූදලේ මැද තමයි ආසනේ පනවන්නේ. ඉස්සල්ලාම කරන්නේ තමන්ගේ පැරණි අඹුවන් පස් දෙනා ගෙන්නලා නැන්දම්ම කියනවා අද එනවා රට්ටපාල පුළුවන් තාලෙට ලස්සනට ඇඳගෙන නටලා සින්දු කියලා මේ මනුස්සයාගේ හිත කඩපන් කියලා. ඉතින් ඒගොල්ල ඇවිල්ලා රංගනේ දානකොට මාර දුවරවගේ රට්ටපාල ස්වාමීන් වහන්සේ නැගිනියනි කියලා කතා කරනවා. නංගි කියලා කතා කරනකොට අරුන්ට කරන් දැහැදිලා වැටෙනවා. මේ ඉස්සර මේ තමන්ව මේ කාම සේවනයේට ඉදිච්ච අයට නංගි කියලා කතා කරපු ගමන් අරගොල්ල කලන්ත ඇදලා වැටෙනවා. ඊට පස්සේ විජහට නම් තමයි ඒගොල්ල අයින් කරලා උන්ට බැනලා ඊට පස්සේ වස්තු භෝග පෙන්නනවා. පෙන්නකොට දැන් ඉති වෙලාව දිහා බලපුවාම ඒකොළමාට කිට්ටුයි මේ ශාංශ කියනවා එහෙනම් මම පින්න පාත යන්න මේ දාන පින්න පාතයක් කරගන්න. ඊට පස්සේ කියනවා නෑ නෑ දාහනේ ලෑස්ති. අපි මේ ඒට ඉස්සලා මේ ශූරු අරවණ්ඩයි මේ කටයුතු කරන්න. මොකද අම්මගේ පැත්තෙන් තාත්තගේ පැත්තෙන් මේ પરම්පරාවේ වෙන පිරිමි කෙනෙක් නැහැ. දැන් මෙයා පැනලා ගිහිල්ලා පැවිදි වෙලා. ඒත් බල බලෙන් වගේ අවසර අරගෙන ජීවිත තර්ජනයක් කරලා අවසර ගන්නවා. ඉතින් ඒක උනාට පස්සේ මේ රහත් වෙලා ඒත් අම්මයි තාත්තයි දෙන්න අර වගේ දඟලනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දාන ටික වළඳලා එළියට යනකොට ඒ ස්වාමීන් වහන්සේ කර කියපු ගාතාවක් ඒ රට්ටපාල සූත්‍රයේ සඳහන් වෙනවා ඕදහි මිගවෝ පාසං නාසදං වාකරං මිකෝ මේ මෝ ගද්දා මුවාට පාසයක් දානවා එහෙම නැත්නම් මර උගලක් දානවා එහෙම නැත්නම් ඇමක් දානවා නමුත් මේ දක්ෂ මුවා ඒක ආස්වාද කරන්නේ නාසදං වාකරං මිකෝ බුත්වා නිවාපං ගච්ඡanti ගච්ඡති පාසය කාලා ඇම ගස ගන්න නැතුව විවේක ස්ථානයකට ආරක්ෂක ස්ථානට යනවා. කන්දන්තේ මේක බන්දවෝ. මුවාල්ලා ගන්න පඳුරක හැංගිලා ඉන්න මුව වැද්දා අඬද්දි. මේව වැද්ද තමයි අම්මයි තාත්තයි කියන්නේ. ඒගොල්ලෝ දන්න දහංගට දානවා. ගෑණියෙකුත් ගෙනත් දෙනවා. ගෑණිට කියන දෑවැද්දා දීපන් කියලා. ඊට පස්සේ කියනවා මට පුතේ දීපන් කියලා. පුළුවන් තරම් කාමසේවනය කරලා මේ ගෙදර ගෑණිත් එක්ක මට දරුවෙක් දීපන්. මට එච්චර ඕන කරන්නේ. මොකද මේ බූදලේ හම්බ කරගන්න තියෙනවනේ. ඒ ඉස්සල්ලාම පාරජිකාවට ලක් වෙන හාමුදුරන්ටත් ওই ටික තමයි දෙමාපියෝ කියන්නේ. හරි මම මහානකම් කරපන්කෝ. මෙන්න ගෑණි ඉන්නවා. මට දරු බීජයක් දීපන්. ඉතින් මෙයා දන්නේ නැතුව නැත්නම් මේ දෙමාපියන්ගේ බේරෙන්නත් ඕනේ මහානකම් කරන්නත් ඕනේ කියලා තුන් සැරයක් කාම සේවනය කරලා ඇවිල්ලා යාළුවන්ට කියනවා මචං මේමයි අම්මලා තාත්තලා ඇවිල්ලා මට මේ කරා මම තුන්සරයක් කාමසේවනය කරලා ගියා යන්තම් මම බේරුණා කියලා කට්ටිය කියනවා බේරිලා නැහැ ඔබ පැවිදි කරයි ඔබ විනාශයි ඊට පස්සේ තමයි බුදුජානනාසිකාවට අරගෙන යන්නේ ඊට පස්සේ කියන පළවෙනි කෙනා නිසා මෙයාව අරසයි නමුත් ඊට පස්සේ කාටවත් මේක කරන්න බෑ කෙරුවොත් ඒ කෙනාගේ පැවිදි කරයි පාරාජිකයි කියලා කියන අය ගොඩ ගන්න බෑ පළවෙනිම පාරාජිකාව ඉතින් ඒ නිසා ඒ සඳහා කරන වැඩේදී නලිනී ජාතකයේ කියවන්න ඒකෙදී පෙන්නනවා සක්‍ර දෙවීන්ද්‍රයා මේ වැඩේ කරපු හැටි. ඊට පස්සේ දෙමාපියෝ අපිට දාන ගැම්ම එම අපිට මේ කෙල්ල තමයි අපිට මේ ඇස් ගහන්නේ රොඩු දාන්නේ නැත්නම් අපි පාෂයට ලක් කරන්න කියලා. නෑ උන් එම මේ දේ කරන්නේ දෙමාපියෝ. දැන් කරන්නේ දෙමාපියෝ නෙවෙයි ඩේටින් කියලා සිස්ටම් එකක් තියෙනවා ඕන කෙනෙකුට බලලා ඇප් එකේ බලන්න පුළුවන් කොයි කෙල්ලද ගන්න කියලා. ඉතින් ඒකෙල්ල මොන රෝග තියෙන මොන ජරාවක්ද කියන්නේ දන්නේ නැහැ. ඉතින් අන්තිමට විශාල දේවල් වලට යනවා. ඊට පස්සේ හිස්ටෝග්‍රෑම් වල කෙල්ල හැම දෙයක්ම විස්තරේ පෙන්නනවා. කොල්ලොත් පෙන්නනවා. ඉතින් ඉන්නේ ඔක්කොම මදේට ප්‍රමාදයට ලක්වෙච්ච කාමගේතයට ලක්වෙච්ච තරුණ වයස්වල අය විනිශ්චය කරගන්නවා. ඉතින් මේක මුස්ලිම් ලෝකෙට ගියාට පස්සේ මුස්ලිම් ලෝකයේ තිබිච්ච අර චාරිත්‍රානුකූල දෑවැදිදී දෙමාපියන්ගේ අවසර ගැනීම ඉක්මවල ගිහිල්ලා ඒ මුස්ලිම් ගෑනු ළමයි මුස්ලිම් නොවන අය බඳින්න විශාල නැම්මක් තියෙනවා. මොකද මුස්ලිම් කෙනා මුස්ලිම් කෙනෙක් බැන්දොත් හරියට නීති. නන්දම්මගේ නීති තියෙනවා, මාමගේ නීති තියෙනවා, කාති උසාවි තියෙනවා. අර මනුස්සයාට ඕන ගෑනු කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ මනුස්සයාට යන්නත් බෑ, දික්ක සාද වෙන්නත් බෑ. නමුත් අන්‍ය ආගමික අය මුස්ලිම් පිරිමින්ට කැමති. ඒගොල්ලෝ හරිම කාමභෝගී. ඉතින් මේ ඔක්කොම මේ තාක්ෂණයට පින් සිද්ධ වෙන්න සිද්ධ වේගට යනවා ඒවත් ප්‍රසිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ අර ඩේටින් දිසා. ඉසල මේවා අම්මල තාත්තා තමයි පොරොන්දම් බලවලා කෙවල් දොරවලට ගිහිල්ලා කතා දෙ කරලා දෙවෙනි ගමන ගෙනල්ලා මේ කටයුතු කරන. ඒක මාර පාෂාවේ ලස්සනයි. නමුත් මෙතන තියෙන්නේ ඒ පාෂය කායින් හරි සිද්ධ වෙනවා. ඉතින් මට සතිය උගන්වනකොටම ධම්මික සංසේ තාම ජීවත් වෙනවා. ඒ සංසේ කිව්වේ සතිය වඩපන් කාටවත් ඇඟෙන්නවත් කරන්න එපා. භාවනා කරනවායි කියන එක පේන්න තියන්න එපා. දෙක කවදාකවත් බඳින්න එපා. කවමදාකවත් බඳින්න එපා. හොඳ ගෑණියක් හම්බුනත් එච්චරයි, නරක ගෑණියක් හම්බුනත් එච්චරයි, මැනිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් එක විදියයි, මැනිකේ වුණත් නෝනා වුණත් අපිට වදේමයි. ඔය බෙරදින විශ්වවිද්‍යාලේ ගහලා තියෙන්නේ. කොල්ලෝ නම් හැම පැත්තෙම ඉන්නේ ඔතෙන්දනේ. ආපුවම මැනිකලත් ඉන්නවා, නෝනලත් ඉන්නවා. ඉතින් මේක නැවක් ආවාගේ. කොල්ලන්න මොකුත් නැහැ, ස්වයංවර කරන්න පුළුවන්. අන්තිම බැන්දාට පස්සේ ඉම් වහ කනවා. බඳින්නේ ඩිග්‍රී කාර්යෝ. අරකම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කරගන්න එපයි කියලා ධම්මික හාමුදුරුවෝ ඒ කිව්වේ මම ඉතාමත්ම තරුණ වයසේ 30 28 කාමභෝගීව නැත්තම් කාමී කාමම් තල කරවන්දි ආඩදි කියලා තමයි දෙමළෙන් කියන්නේ. ඔළුවට ගහලා කාමේ නටනවා. විශ්වවිද්‍යාල කියන්නේ ගන්න දෙයක් නැහැනේ. ඒකෙන් තාම අමාරුවෙන් ඉතින් ඩාව් පිරිසක් නේ ඉන්නේ කව කාට අහුණත් ඉතින් ඩිග්‍රී කාර්යකට අහුවෙන්නේ ඉතින් ඒ தත්ත්වෙ ඉඳන් තමයි මට කිව්වේ ඉතින් මට පුදුම හිතෙනවා මට ඒක මතක තිබුණා ඒ ස්වංශ මතකත් නැහැ දැන් මට ඒක රැක ගන්න පුළුවන් වීම කියන්නේ. මට කිව්වා ජොබ් එකක් කවදාකවත් කරන්න එපයි කිව්වා. කරන ඕනම දෙයක් හරිනවා සල්ලි වකාරයක් හම්බ වෙනවා අපිට කවදාකවත් මේ කාමගේදීන් ගැලවෙන්න බෑ. අයියකෝ රට්ටුත් මට සලකනවානේ. මම හම්බ කරන්නේ ධාර්මිකවණික. ඒක මට උනා. ඒ දවස්වල මගේ පඩිය තව රුපියලකින් හරි වැඩි කරා නම් PAY e 150ට කැපෙනවා. ඒ නිසා පඩිය දෙන්න පුළුවන් උපරිමේ දීලා වාහනයක් දීලා ඩ්‍රයිවර් දීලා කෑම දීලා බංගලාව දීලා ඔක්කොම පහසුකම් ටික දුන්නා ෆ්‍රින්ජ් බෙනිෆිට්ස් වලට. ඒ නිසා මං හිතුවේ මට හතුරෙක් ආව නම් කපනවා මරනවා කියලාගෙන තමයි හිටියේ. ඒ මොකද හේතුව ඒ තරම් උද්දාමයටපත් වෙලා හිටියේ. ඉතින් ඒ தත්ත්වෙ ඉඳද්දිත් මේ පැවිදි වුණයි කියන එක මයි කම්පැනි පිළිගන්නෙත් නෑ යාළුවෝ පිළිගන්නෙත් නෑ නෑදෑයෝ පිළිගන්නෙත් නෑ මොකද ඒගොල්ලන්ගේ පැත්තෙන් බලනකොට අපේ પરම්පරාවේ කවුරක්වත් මේ මට්ටමට ගිහිල්ලා නැහැ. ඒක රැක ගන්න ඕනේ කියන එක තමයි පවුලේ නම්බෝ කියන්නේ. මේකට පැන්නයි කියන එක මම අද බුද්ධ විදිනවා. ඔක්කොමලා අහනවා කොහොමද ස්වාමීන් වහන්සේ ඔය තාතන් තියෙද්දී මේ පොඩි කාලේ දඟ කොල්ලෙක් වෙන්න ඇති ඒ පුදුමයි කක්කවලක නොවැටිච්ච ඇති කියලා කියලා තියෙනවා. ඉතින් මේ පැවිද්දන්ට ඒ සතුට තියෙනවා නමුත් බින්දින්නේ නැහනේ. ඒගොල්ලෝ විඳින්නේ නැහැ. ඒගොල්ලෝ මෙහි ඇවිල්ලා කියනවා මට මදුරෝ ඉන්නවා, මට වැස්ස වහිනවා, කොන් දෙකක් වුම්, බඩේ එකක් වුම් මෙව්වා කිය කිය ඉන්නවා. මිසක් මේ පැනපු පැනිල්ල ඒගොල්ලන්ට මතක නැහැ. කිසිම කෙනෙක් නැහැනේ හැම කෙනාම ඉන්නේ. මට තව මේ මේ ලුණු මේ බත් එකට ලුණු පොඩ්ඩක් පැටනවා නම් හරිනේ අප්පා මම මහ දෙයක් කිල්ලනද ලුණු ටිකක් ඉල්ලන්නේ දෙන්නකෝ. මම මේ ලුණු පෙත්තක් නේ ඉල්ලන්නේ. මම මේ මේ දී පොඩ්ඩක් නේ ඉල්ලන්නේ. කැතයි ගේමට කැතයි. ඒ ටිකෙන් අර ඔච්චර හම්බෙච්ච තමයිගේ සම්පත්තිය ඉවරයක් කරගන්නේ. අර ලැබි පොඩි දේ අලිය හම්බෙලා හෙන්දුව නැහැ කියලා අඬනවා. අද භික්ෂුන් වහන්සේලා ජනාධිපති හම්බෙච්ච වෙලාවක ඇමතිරෙක් හම්බෙච්ච වෙලාව බුදු සාසන මාත්‍යංශයට ගිහිලා ඉල්ලන ඉල්ලන දේවල් දිහා බලනකොට ඇමතිවරුන්ට මා මේ රාජ්‍ය නායකයන්ට පුදුම හිතෙනවා මේ ගීගේ අතාරපු කට්ටියක්ද කියලා මේ. මේ කට්ටිය ගීගේ අදාළප කට්ටියක්ද කියලා. ඉතින් මොකද හේතුව? ඒගොල්ලෝ ඉල්ලන්නේ බොහොම පොඩ්ඩක්. ඥාන දුසාන්සි ඉන්නකොට කෙනෙකු මුත්තම පොසත් දායකෙක් ඇවිල්ලා පවරනවා කියලා හිතන්නකෝ. ස්වාමීන් වහන්සේ බොහොම නියතමානී බොහෝම අරපිරිමැස් දායකයි ඉන්නේ කල් ගල්ලෙනක. ඉතින් අපිට ඔය වගේ පැලපකට එන්න බෑනේ ස්වාමීන් වහන්සේ. ශාපිත් පින් කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේට මොනවාරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කියන්නකෝ කියලා ඒවට කියන්නේ පැවරුම් කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවලු මට එච්චර මොනවාක්වත් අවශ්‍ය නැහැ. මහත්තයට පුළුවන්කමක් තියෙනවා මේ පුංචි රත්තරන් ඔරලෝසක් ගෙනත් දෙන්න. එච්චර. වෙන මොකුත් ඒවා. හරි සියල්ලම තියෙනවා. ඊට අර මිනිස්සයා ගිහිල්ලා ගම කනවනේ. ඒ කියලා ගම කනවා මේ ශාංශي ඉල්ලන්නේ මට මොනවක්වත් එපා දඹදිව යන්න ටිකට් එකක් දෙන්න වෙන මොකක්වත් එපා. ඒකෙන් පේනවනේ අර හැම කන කැවිල්ල. ඒ නිසා ගිහි ඔක්කොම දන්නවා මේ සංඝයාගේ සංඝගත. ඒ නිසා හොඳම වැඩේ භාවනා කරන බවක් කියන්නත් එපා. කසාද බඳින්න යන්නත් එපා. රස්සාවක් කරන්න යන්නත් එපා. ඔය හිඟා කාලේ මේ පැවිදි වෙන්න ඉස්සලා මට කිව්වා පැවිදි වෙන්න ඕන කියලා කිව්වා. පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තරමට භාවනා කරපන්. එතකොට උඹට පැවිදි වෙන එක එච්චර ලොකු දෙයක් නෑ. නැත්තම් මේක මහා විශාල දෙයක්. පැවිදි වුණාට පස්සේ මේක හම්බෙයි ඒක හම්බෙයි. මොකක්වත් හම්බෙන්නේ නෑ. මොකක්වත් නැහැ. ඔය දේ ඉඳගෙන කිව්ව ඉඳගෙන කරන්න බැරි නම් පැවිදි වුණාට පස්සේ ඊට වැඩි ටිකක් අමාරු. ගාක් අමාරු නෑ. ෂෝට් කට් එක සාමාන්‍ය කට් එකට වැඩිය ටිකක් දිගයි. නිසා ෂෝට්කට් හොයන්න යන්න එපා. ওই දේ කරගන්න කියලා. ඉතින් ඒකෙදී මේ භාවනා ජීවිතයට ගත්තොත් අපි මෙතෙක් කල් කතා කරපු මේ රාජ්‍ය තන්ත්‍රය හෝ එදිනදා ජීවිතේ සැප සම්පත් බලලා ඒක නෙවෙයි යම් කෙනෙකුට සීල ශික්ෂාව මයි හරි කියලා හිතුණනම් එයාට අත්ත්ුක්කංශන පරවම්බනයක් වෙනවා අනිත් ඔක්කොම දුස්සීලයි මං විතරක් සිල් ලකිනවායි කියලා. බුදුරජාණන්සේ කියනවා මේ අත්ත්ුක්කංශනේ පරවම්බනේ නිවනට හේතු වෙන්නේ නිවනට හේතු වෙන්න නම් සීලයක් රකින්න ගමන් තව එන්නේ එන්නේ අදි සීලයට යන ගමන් පුළුවන් තරම් නිහතමානී වෙන්න. පුළුවන් තරම් ඒක අඟවන්න යන්න එපා. ඒක වීම තමයි අත්ත්ුක්කංශනේ කියන්නේ Taman උසස් කොට සලකනවා පරවම් පරම් හම්බේති පර පිට අය පහත් කළා සලකනවා. ඊට වැඩිය භයානකයි දැන් සීල කියලා කියන ඇත්තටම සතුන් නොමැදීම, හොරකම් නොකිරීම, කාමීත්‍යාචාරය කියලා අපිට කායික වශයෙන් හොම්බට ඇල්ලලා පෙන්වන්න පුළුවන් දෙයක් නේ. ඒ වගේම බොරු කේලම් හිස්වචන පරිසවචන කියලා රාජ්‍ය ව්‍යවස්ථාවේ තියෙන එකක් නේ, ශිෂ්ටාචාරයේ තියෙන එකක්. නමුත් ඒක රැකිනවා කියන එක ලේසි නෑනේ. අප්පකාණි මිනිස්සු බොහොම සුළු ගාණක් නේ සිල් රකින්නේ. අමුදෙනෙක් බොරු සිල් රකින්නේ. හරියට සීලයක් රකින්න ඊට පස්සේ ඒකෙන් ඉඳලා යම් කිසිකට සමාජීය චිත්තක්ෂණයක් ලැබිච්ච ගමන් එහෙම නැත්නම් සමාධියේ තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගත ආදී ඒ ධානාංග ලැබිච්ච ගමන් ඒ මනසට පුදුමාකාර නිර්ාමිෂ සැපයක් ලැබෙනවා. අර කාම භෝගේ ලැබෙන සැපට වැඩිය අර නිර්ාමිෂ සැපේට යා බැඳෙනවා. ඒක නිසා තේරවාදයේ පමණක් මේ සබාවනා හරි ගියාම වැඩෙන උපක්ලේශ 10ක් සඳහන් කරලා තියෙනවා. ඒ උපක්ලේශ 10 භාවනා හරියන අයට විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යාගේ ගමන බාධා වෙනවා. කමඨාන් සුද්ධ වුණේ නැත්නම් වෙච්ච දේ වෙච්ච හැටියට ප්‍රකාශ කරගන්න බැරි නම් ගුරුවරයාට කරුත් උදව් කරන්න බෑ. නමුත් ඒක පොතේ හොඳටම සඳහන්. මේ සිටියේම ඇඳලා තියෙන්නේ. ඕබාස ඥාන පීති පස්සද්ධි උප ဋ ාණ උපේක්ඛා නිකාන්ති ආදි වශයෙන් 10ක් සඳහන් කරලා තියෙනවා. කියන්නේ භාවනා හරියන කෙනාට ඕ භාෂයක් ආලෝකයක් පහළ වුණා නම් එයා කර්මස්ථානයේ තමත කරනවා සතියත් තමත කළා අර ලැබිච්ච ආලෝකයේ දිගේ මුළු තමන්ගේ කමටහන් වාතාවම ලියනකොට කා පාට එළියක් ආවා ඊට පස්සේ කෙනිල් පාට වුණා ඊට පස්සේ සුදු පාට වුණා ඊට පස්සේ වහගෙන ගියා ඊට පස්සේ කාර් එළියක් වගේ මට එන්න පටන් ඒකට අහනකොට මේ ඉඳගෙනද මේක උනේ හිතගෙනද කියලා මතක නැහැ ඒක දිගේ යනවා. ඊට පස්සේ ඥාන පහළ වෙනවා පුදුමාකාර පිරිසිදු තත්ත්ව. හොඳට පේනවා. ඉතින් එයා විහාට භාවනා නැතක ලෝක පොතක ලියනවා. මොකද හාමුදුරන් කියලා කිව්වොත් දැන් සෝවාන් කරයි කියලා. මොකද වෙන්නේ පොත ලියන්නේ දිගානකොට භාවනා නැගිටිනකොට අර තිබුණ එකත් නැතු වෙනවා. ඒ නිසා මේ ඥාන පහළ වෙන වෙලාවේ මේක හරිනම් ඒකට දෙන උපදේශය තමයි හරිනම් හෙටත් ඕක පහළ වෙයි ওই විදිහට භාවනා කරපන්. නැගිටලා ගිහලා පොත් ලියන්න යන්න එපා. අද ලියලා තියෙන හැම පොතක්ම බාගෙට තැම්බිච්ච යාල. ඒ භාවනා කරගෙන යනකොට පොත් කියවනකොට පුදුමාකාර ඥානයක් පහළ වෙන්නේ කාය මේ පොඩි දෙයක් නෙමෙයි. ඒකෝට කියාපාන්න හිතෙනවා. ඉතින් පොත් ලියනවා. අර ඒක මන්සෙලිය දෙන වද්ද බුද්ධ නෙව ටෝට් කියලා කදාකත් බුදුහාමර නොකියපු දේවල් තමයි මේ පොත්වල තියෙන්නේ. බුදුන්සේ කියන්නේ ඕනේ ලියලානේ තියෙන්නේ. අනිත්‍යවයි තියෙන්නේ මේ එක එක නාගේ පුද්ගලික මත. ඒ කියන්නේ මේ මේ අපාරායන් තියෙන ෆෘට් ජූස් විකුණන තැන් තියෙන. ඌවයින බඩේ එකක් උන් හැදෙන්නේ. ඉන්දියාවේ ගිහිල්ලා එක බීමක් වීලා බලන්නකෝ. Shooting diarrhoea. ආයේ මොකුත් නැහැ. හෝටලෙට යනකොට අමුඩේ තෙමිල ඉවරයි. කියාගන්න වෙලාවක් නැහැ. ඒ තරම් මේ ෆලූඩා කියයි අරක කියයි මේක කියයි එකයි බොන්න ඕනේ. ඉවරයි. ඒ වගේ තමයි Tamanට ලැබෙන මේ ඥාන. ගහපු ගමන් නාගසලන් තමයි. ඉතින් ඒව ඇත්තට විශ්වවිද්‍යාලයකවත් ලැබෙන්නේ නැතරම් පුදුමාකාර ඥාන ලැබෙනවා. ඒකට ඒක කරබගන ඉඳලා ඕක හරිනම් හෙටත් එයි. දිගට කරන්ඩ අර ඥානයේ තියෙද්දිත් මේක මේ උපක්ලේශයක් බව තේරුම් ගන්න අප්පකා. බොහොම කෙටි කෙනෙකුට හම්බ වෙන්නේ. ඥාවෝබාසෙන් පීති පස්සද්දි කියලා එකක් තියෙනවා. ඕබාස ඥාන පීති ප්‍රීති කියලා කියන්නේ ඔකඳ වෙන ගතියක්. මේ වැස්සක වුණත් වාඩි වෙච්චාම පැය භාගයක් වාඩි වෙනම් කියහම පැය එකමාර යනවා දන්නේ. තාමත්ම නිකන් ග්ලයිඩින් යනවා වගේ එහෙම නැත්නම් ලෑන්ඩ් ක්‍රූසර් එක ක්‍රූස් කරනවා වගේ යනවා භාවනා බොහෝම ජයයට පැය ගණන් යනවා තේරෙන්නේ නැහැ. එතකොට යාට හිතනවා මේක නම් හිතා ගන්න බෑ මට වෙන රටේ කකුල් නලියනවා, සත්තු දුවනවා, අද මොකක්වත් නැහැ කියලා එයා ඒක නැවත ලබා ගැනීම සඳහා ගේදයක් ඇති කරගන්නවා. අහනවා එදා හරි ගියා අද හරියන්නේ නැත්තේ. හරි ගිය එක තමයි වරදින් හේතුව. ඊට පස්සේ පස්සද්ධිය කියලා කියන්නේ ඊටත් වඩා තැම්පත් ගතියක්. නැත්නම් දෙවෙනි ධ්‍යානෙලා තුන්වෙනි ධ්‍යානෙට ගියා වගේ ඒ පස්සද්ධිය කියන එකට අපි පෙන්වන්නේ මේ මයින් ජායක. මොනතරම් කලබල කරලා කලත්තු කරලා මන්ත්‍රණය කරලා අපි මේ බෝතලයක් අතර ගත්තත් ඒක වෙන්නේ තැම්පත් වෙන එක විතරයි. ඒක කලත්තු කරන්න මන්ත්‍රණය කරන්න විතරයි ශක්තිය අවශ්‍ය කරන්නේ. ශක්තිය දීව නතර වෙච්ච ගමන් තැම්පත් වෙනවා. පස්සද්ධිය. පස්සම්බනේ. ඉතින් මේක ආවට පස්සේ හිතනවා මට අද ක්‍රමයක් අහු වුණා කියලා. එයා හිතනවා කොහොමද මේ tempatකම හිත ලබා ගන්න කියලා. ඒ මැදට කට්ටියට කියලා දෙන්න හදනවා. ඊට පස්සේ උපත්ථාන සතිය පිහිටනවා කියන්නේ යාට හිතනවා මම නැගිටලා ගියත් සතිය කැඩෙන්නේ එස උපේක්ෂාවක් වෙනවා මේ සියල්ලම මම ලබා ගත්තේ රණ්ඩු කරලා වාද කරලා නෙවෙයිනේ ඇතුළෙන්මනේ එනිසා මේක මේ සැප දෙක අතර හැරීමට අදුක්කම සුඛය තුලින් මට ආපු නිර්ආමිෂ දෙයක් ආර්ය ධනයක් කියලා එයා හිතනවා මාර්ගඵල ලැබිලයි කියලා. එතකොට ඒකේ තියෙන නිකාන්තියක් නිකාන්තිය කියලා කියන්නේ මේ ලබාගත් තදුප මේ තත්ත ජාතානන් ධම්මානං අතිවත්තනතාවය කියලා භාවනාවෙන් හටගත්ත ඒ ධානාංගම මේකේනා කර කරන අන්තිකට ඇදලා දාන ඒවා සමකරන්න යාට හිතෙන්නේ නැහැ. මොකද ඒවා ඔක්කොම හොඳ දේවල්. උදාහරණයක් වශයෙන් සම මේ ශ්‍රද්ධාව හොඳටම වැඩෙනකොට ප්‍රඥාව කාබාසිනිය වෙනවා. ඒ නිසා එයා දැනගන්න ප්‍රඥාව හොඳට වැඩෙනකොට ශ්‍රද්ධාව කාබාසිනිය වෙනවා. මේ හරක් දෙන්න කරත්තෙට බැඳගෙන බර කරත්තේ වගේ සමබරනේ කරන්න ඕනේ. එකෙක් විතරක් දුවන්න ගත්තොත් කරත්තේ කැරකෙන්න ගන්නවන්නේ. මේක කරන්න නම් මේ කියන විදිහේ සැපේටපත් වෙලා ඒ අදි කුසලයට යන්න තියෙන ආශාව නිසා මේ සැපයට මත් වෙන්න එපා. ඒ වගේ මේ වීර්යය වැඩිච්චාම සමාධියට බාධා වෙනවා. සමාධිය වෙනකොට වීර්යයට බාධා වෙනවා. ඉතින් මේ දෙන්න සමකරන එක තදුපක විරිය වාහනට්ටේන කියලා ඒ යණ යන වෙලාවෙ හැටියට වීර්යය එන්න අඩු කරනවා මිස වැඩි කරන්න බෑ. ඉසල ඉසල වීර්ය ගොඩක් ඕනේ. ඒ වගේම තත්ත ජාතානන් ධම්මානං අනතිවත්තරණක් තේන කියලා කියන්නේ භාවනාවෙන් හටගත්ත මේ ධ්‍යාන ධර්ම එකිනෙකා ඉක්මවල යන්න දෙන්න එපා. සතිය නඩත්තු කරන්න ඕන. නැත්නම් Taman රතාචාර්යවරයෙක් වගේ අසය පස් දිනක් බැඳගෙන යන කරත් එක රතාචාර්යවරයෙක් වගේ පිටිපස්සේ වාහනේ ඉන්න රජුරවන්ට සිටුවරයට දැනෙන්නේ නැති වෙන විදිහට අස්සය ටික පාලනය කරගන්න එපායි. ඒක භාවනාව හරිය කෙනාට විතරයි සිද්ධ වෙන්නේ. කාටවත් හම්බෙන්නේ නැහනේ අස්සය පස් දිනේ. කාටවත් හම්බෙන්නේ නැහනේ අස්ස රතයක්. කාටවත් හම්බෙන්නේ නැහනේ රජ කෙනෙක් හෝ සිටුවරෙක් ගමනාන්තයට දක්වලා ගෙනියන්න කියලා ඉතින් හොඳම දක්ෂයෙකුට තමයි හම්බෙන්නේ. නමුත් ආශ්‍රය පස්සේ පාලනය කරන්න බැන්නා. ඒක නිසා මේවට උපක්ලේශ කියලා කියනවා. ඉතින් මේ කොටහ බටහිර මානසික විද්‍යාවට හිතන්නවත් බෑ. මොකද ඒ තරම් බටහිර මානසික විද්‍යාව මේ කාම භෝගයට එනත්තම් මේ භව භෝග සම්පත්තිය වලටම හැදිච්ච දෙයක් නේ. එහෙම නැත්නම් යටිතල පහසුකම් පිළිබඳ හැදිච්ච දෙයක් නේ. ඒක sannivedanaye මත හැදිච්ච දෙයක් නේ. ආස්වාදයේ මත හැදිච්ච දෙයක් නේ. ඉතින් ඒගොල්ලෝ මේක කරගෙන යනකොට ඒක මෑතක දිවාගත්ත මේ සාර්ථකත්වයක් ලැබෙනකොට නැත්නම් භාවනා කරනකොට තියෙනවානේ මේ ඩෝපමයින් කියලා හෝමෝන් එකක් එනවා ඔළුවේ. ඒක ආවට පස්සේ ඒක තමයි ආතල් කියලා අපි කියන්නේ. ඕකට තමයි ඩෝප් වෙනවා කියලා කියන්නේ. ඒකද කියලා මම අහුවා. ඒක තමයි ඩෝප් වෙනවා කියන්නේ. භාවනාවට ආශාවක් එනවා. ඉතින් කණි කට්ටිය දඟලනකොට චි මෙයාට ඉඳගෙනවත් ඉන්න බෑනේ. බලන්න කහින හැටි. පුටු වෙලා ගන්න හැටි ආසනේ වෙලා ගන්න මේකවත් කරගන්න බැරිද කියලා අරයාගේ අර එන ඩොපමයින් හෝමෝන් එකට බාධා වෙන දේවල් වලට තරහ යනවා. හැබැයි ඊගාව දවසේ ඒකම එනවා. මදි. ඒ සතුටම එනවා. එයාට ඒක මදි. එයා කියනවා ඊ ආපු සතුට අද නැහැ. ඒක එන්නෙන් අඩු වෙන ගතියක් තියෙනවා. මොකද ඩොපමයින් හෝමෝන් එක කියන්නේ ඇබ්බැහියක්. අද හම්බුණා නම් 120ක් හෙට 25ක්වත් බලාපොරොත්තු වෙන්න ඕන කියලා දැනෙන්න. 20 ආවට දැනෙන්නේ නැහැ. 25 එකනත් 30ට යන්න ඕන. ඕමම එන්නේ එන්නේ ඩෝපමයින් වැඩි කරන එක තමයි ඔය කුඩු ගහන අයට සිද්ධ වෙලා තියෙන්නේ. ඇබ්බැහියට, ශ්‍රී දූෂණයට, එහෙම නැත්නම් ඔය සූදු කෙලින කෙනාට ලාභ ලැබෙනකොට යා ඕනේ ගාණක් දාලා සූදු කෙලිනවා. අන්තිමට අර තිබුණ ගාණක් නැහැ. අන්තිමට කියනවා මම දෙකක් දාන්න උඹ එකක් දාපන්. බූරෝ කපනවා. බේබි කපනවා. අන්තිමට තරමත් මුකසර තියලා අත් දෙකෙන් වහගෙන තමයි ගෙදර යන්නේ. ඒ තරම්ම ඒ තරම්ම නිර්ලෝභී දාතා. ගෙදර යනකොට රැය වෙනකන් ඉඳලා ගෙදර යන්නේ මොකද සාරමත් උකස් තියලා. අවුරුදු කාර වලට ලොකන්න වෙන්නේ. මොකද අර සල්ලි හම්බෙනකොට සූදුවෙන් තිනකොට ඕන දෙයක් කැප කරනවා. අන්න ඒ නිසා මේ ඩෝපමයින් හෝමෝන් එකත් එක්ක තව ඊස්ට්‍රජන්ද මොකද්ද තව හෝමෝන් එකක් තියෙනවා. මේ දෙකේ තමයි සෙල්ලම තියෙන්නේ. ඒක වෙන්නේ ඒක ස්නායු තුඩුවක ඉඳලා අනික් ස්නායු තුඩුවට ගමන යන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් මාර්ගෙන් නෙවෙයි. ස්නායු ශෛලයේ ඇතුළත තරංගේ ගමන් කරන්නේ විද්‍යුත් චුම්බකව. ඒක ස්නායු තුඩුවක ඉඳලා අනික් තුඩුවට මේ අතරමැද රසායනිකෙන් යන්නේ. ඉතින් රසායනිකය දැන් මේ මේ මොකෙකුට මුවෙකුට නම් ලස්සන තනකොළ ටිකක් දකින්න කොටයි ඇති වෙන්නේ. සිංහයෙකුට ගොදුරක් දකින්න කොටයි ඇති වෙන්නේ. පිටිමි කෙනෙකුට ගෑනු කෙනෙක් දකින්න කොට. බඩගින්නෙන් එකකට කෑම දකින්න කොට ඇති වෙනවා. නමුත් කාපු කෙනාට අර හෝමෝන් එක එන්නේ නැහැ. එයාට කෑම දකින්නට අපිරිය හිතෙනවා. විශේෂයෙන්ම මේ ඇනොරෙක්සියා කියන ලෙඩේ තියෙන එකට සුවඳ කැම එනකොට වමන යනවා. මොකද එයා ඇඟ කෙට්ටු කිරීමේ ව්‍යාපාරක ඉන්නේ. හැබැයි බුලිමියා තියෙන එක්කනාට කෑම කොච්චර කෑවත් අතෝදන ගමන් ආයෙ කන්න පුළුවන්. ඉතින් ඒක එක්කනාගේ මිනිරෝ ට්‍රාන්ස්මිටන්ට් එක ස්නායු ශෛලියක ඉඳලා අනෙක් ස්නායු ශෛලියට ගමන් කරන මේ හෝමෝන සම්පූර්ණ වෙන පණිවිඩයක් ගෙනියන්නේ. ඒ තමයි කිසොවිනියයි කියලා කියන්නේ. ඒක තමයි බයිපෝලා කියලා කියන්නේ. දෙන හැම සැපක්ම අද දෙන කරදරයකට. අද දෙන දරුවන්ට දෙමාපිය පුදුමාකාර විදිහට සලකනවා. මේ අනවශ්‍ය සැලකිල්ල නිසා දරුවෝ දෙමාපියන්ව වෛර කරනවා. අපිට අපේ సౌందර්යත්වේ නෑ කාමරෙන් එළියට යන්න දෙන්නේ නෑ. ඔක්කොම කාමරයට ගෙනත් දෙනවා. ඒ මට පිටරට ගිය වෙලාවේදී හම්බුණා තුන් දෙනාම තමයි යාවේ. අම්මයි දුවයි ලොකු වෙච්ච දුවකුයි. අම්මයි ගෑණි. අම්මා ගෑණි තාත්තා මිනිහයි ලොකු වෙච්ච දුවකුයි. ඇවිල්ලා මේ චෝදනා මොකද්ද මේ දුව ලද්දා පටන් අතාත්තට වෛර කරනවා. ඒ මොකද හේතුව මේ තාත්තා කසාත බඳලා තියෙන අම්මගේ උමනාට මල්ලිකා සාදමල දරුවා හම්බුනාට පස්සේ මේ මනුස්සයාට ගෑණියක් දීලා පිටරට යවලා. මෙයා හිතානේ තියෙනවා දරුවෙක් හදන්න නැති වෙන්නේ. ජීවිසගෙන. නමුත් කොහොම හරි කාමසේවනයේදී දරුවෙක් පිළිසිඳ ගත්ත පිළිසිඳ ගන්නකොට මෙයා හිතාගත්ත මගේ ඉදිරි විවේකේ ඉවරයි. හම්බුනේ ගෑනු දරුවෙක් බඩේ ඉඳද්දිම වෛර ගිහිල්ලා. දැන් මේක යන්නේ කොහොමද මේ ගෑනු දරුවා තාත්තට වෛරයි. තාත්තා ලෝකේ තියෙන හැම සැපම ගෙනත් දෙනවා. අර කෙල්ල අඬනවා. අම්මා ළඟට ගිහිල්ලා මට තාත්තා පෙනෙන්නම බෑ. පස්සේ කියනවලු පුතේ උඹටත් කන්න දෙන්න මටත් කන්න දෙන්න තාත්තා මෙච්චර මහන්සි වෙනවා කියලා. වැඳපන් කියලා මං කොහොම වඳින්න දකින්න තරහ යනවා. ඉතින් තාත්තට හොඳට නිින්ද ගියාට පස්සේ ඇඳට වැඳලා එනවලු. ඒක එදා කියනකොට තාත්තා අඬන්න පටන් ගත්තා. මයිලඟ ඇවිල්ලා අම්මා කියනකොට තාත්තා අඬන්න පටන් ගත්ත මේ ළමයාත් ඉන්නවා. ඊළමයා කරන්නේ මේ රසමසවුලු කකා කාමරය ඇතුළට යනවා තර වෙලා කියන එකේ ගණ්ඩ දෙයක් නැහැ කිසිම වැඩක් කරන්නේ මුළු ජීවිතේම ඉවරයි මුළු ජීවිතේම ඉවරයි ඉතින් මේ ඩෝපමයින් එක තාත්තා දකින්නට ආදරේ සාමාන්‍යයෙන් එඩිකස් කොම්ප්ලෙක්ස් එකේ තියෙන දුව තාත්තට ආදරේ පුතා අම්මට ආදරේ කියන ලිංගික විපර්යාසයක් තියෙන්නේ ඒක සත්තුන්ගේ පවා තියෙනවා දැන් මෙතන තියෙන එක ද්වේෂයට ගිහිල්ලා. ඒතකොට මේ තාත්තා දැකීම තව කෙනෙකුට කාලයකට පස්සේ තාත්තා දකින්නකොට ඇති වෙන සතුටට එන ඩෝපමයින් එක නෙවෙයි එන්නේ. ඒකේ no adrenalineද මොකද්ද වෙන හෝමෝනයක් එන්නේ තරහ යනවා. ඉතින් ඒක මේ තාත්තා දෙන සැපෙන් හෝ තාත්තගේ ලස්සන මත රඳාපවතින එකක් නෙවෙයි. ඒක කර්ම ශක්තියක්. ඒක ඔය අජාසත් හඳුරන්ට අජාසත් රජුරන්ට පස්සේ උපදින්න ඉස්සලම සතුරා. අය බිම්බිසාර රජුනෝ කොච්චර ප්‍රේම කරත් දරුවට මේ වද දීලා මරනවා. යර එන නියුට්‍රෝ ට්‍රාන්ස්මිටන්ට් එකෙන් නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් එකෙන් මේ එන පණිවිඩය නෙවෙයි ඊගාවකට යන්නේ. ඉතින් ඒක කොයි හැප දුන්නත් ඒක අනිත් පැත්ත යනවා. අර මහාට රසමසවුලක් දාලා ඇතුලේ කොක්කක් දාන. බිලිය. අරු ගෙඩිය පිටින් කෑවොත් බිලිය තමයි ඇමිනෙන්නේ. මාළුවටත් වෙන්නේ ඒකයි. අපිටත් මේ ජීවිතේ තියෙන ලාභ සත්කාර සම්මාන සිරෝක් කියලා බිලියක්. ඔකද තියෙන හැම දැක්කේ නැති වුණොත් gediya pitin kawot අරුට ඉස්සලා මං කනවයි කියලා. එහෙම නෙවෙයි ඒකට නිබලින් කියලා එකක් තියෙනවා පොඩ පොඩ කාපම උක. රසම ඒකට තේරෙන ඇතුලේ කොක්කක් යකඩ කෑල්ලක් හැපෙනවා තේරෙනවා. තාම රසයි. තාම රසයි. එතකොට අර හැම දාපියකන බලන්න මු දැන් ගිලි දැන් ගිනේ ඌ කරක් ගිලින්නේ නැහැ. ඌ ටික ටික ටික තමයි කන්නේ. එකගේ ඒෂොප්ගේ උපමා කතාවල තිබුණ එකක් ළමා කතාවක ලියලා තියෙනවා මේ මිනිස්සු ගිහිලා එමක් දානවා නලියන පණුවෙක් ඉන්නේ නෑ මේකේ ඉන්නේ මැස්සේ වතුරට වැටෙනවා මාළු අම්මට දරුවෝ ගොඩක් ඉන්නවා එයා දන්නවා දැන් මේකට ගැහුවොත් අනික් මාළුන්ට ඉස්සෙල්ලා ගහන්න ඕනේ මේ දරුවෝ ටිකට කන්න දෙන්න මේ කියලා එයා දන්නවා යන්න තුයකට බාගෙට ඇරිච්ච සිප්පි කට්ටක් අරගෙන ගිහිල්ලා අර මැස්සා සිප්පි කට්ටිය අල්ලලා හැම ගසන්නේ නැතුව මේ මේ මැස්ස ගලවලා ගන්න. ඒකල අරගෙන ඉල්ල කන උට කවදාකවත් මැස්සෙක් කන්න හම්බෙන්නේ නැහැ. ගොඩ ඉන්න මීයටත් මැස්සෙක් කන්න හම්බෙන්නේ නැහැ. වතුර ඉන්න මාළුවට කොහොම හම්බෙන්නේ? මොකද එයා කටෙන් නෙවෙයි ගන්නෙ. උපමාන ළමා කතාවක් සිප්පි කට්ටක් හැදිච්ච එකට ගෙනියලා සිප්පි කට්ටට තියලා සතා අල්ල ගන්නවා. අර මිනිස්සේ ගසනකොට කොක්ක ගැසිලා යනවා. සතා අම්මා මාළු අම්මා අතේ. මේක කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දන්නේ නැහැ. ඒ අවස්ථානෝචිතව තමන්ගේ ගුණ චරිත රැක ගන්න හැටි, සීල රැක ගන්න හැටි, සමාධි රැක ගන්න හැටි, ප්‍රඥාව රැක ගන්න හැටි කිසිම භාවනා මධ්‍යස්ථානයක උගන්වන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ අමලියක් වෙන වෙලාවක. කරදරයක් වෙන වෙලාවක, මැස්සෙක් වහන වෙලාවක, කැස්සක් එන වෙලාවක, වැස්සක් එන වෙලාවක එමස්ස දඟලන දඟලිල්ලෙන් පේනවා මෙයා කොච්චර ශරීර ආශාවෙන්ද නටන්නේ කියලා. මෙයා කොච්චර ජීවිත ආශාවෙන්ද නටන්නේ මෙයාට කවදාකවත් ගුණ චර්චයක් වඩා ගන්න බෑ. යම් කිසි කෙනෙකුට ඇති වෙලා තියෙන මේ ශද්ධාවාදී ධර්ම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම කියලා කියනකො ශ්‍රද්ධා විරිය සත් සමාය මේක තීක්ෂණ කරන්නම් කායේච ජීවිතේච අනපේක්ෂතාව පටපේ කාය සහ ජීවිතය කෙරේ අපේක්ෂාව තියාගන්න එපා ඒක තියාගත්තොත් ඔය මොන දෙයක්ද මොකද කාය සම්පූර්ණ කරලා එපායි මේ නිවන් දකින්න කියලා මෙයා හිතන්නේ කාය කවදාකවත් උදව් කරන්නේ නැහැ ඒක හැමදාම මුක්ක්ක් හරි චෝදනාවක් කරනවා අන්නේ චෝදනාව දිගේ යන්න ගත්තොත් කාය ජීවිත ආශාව තියෙනවා නම් නිවන් මාර්ගේ වැහෙනවා. ඉතින් ඒකයි සිද්ධාර්ථ තාපසතුමා රම්‍යසෝ රම්‍යසුබ කියන මාලිගා අතහැරලා ඒ දේවදූ දෙවියන්ගනාවන් වගේ හිටපු රාජ්‍ය කන්නාව අතහැරලා රත්තරන් වාජන රත් රාජ භෝජන අතහැරලා ඇටේරියා කැලේකට ගියේ. ඒකත් අඩුයි. ඒක අඩුයි. ඒක හොඳටම පේනවා අරණ්‍ය වාසී සංඝයා දිහා බලනකොට. මොන්න තරම් කැපකිරීලක්ද කරලා තියෙන්නේ. දැන් තැවෙන්නේ මොකේද කියලා බලන්න. තැවෙන්නේ අලිය හම්බෙලා ඉන්නවා හින්දුවක් නැහැ කියලා. අනික් මිනිසුන්ට මේ මොනවත් කරගන්න බැරුව මේ විවේකෙකුත් නැහැ, විස්රාමෙකුත් නැහැ, දහසකුත් වැඩ. මේක අර පොඩි දෙයක් අල්ලන්නේ චෝදනා කරන්නේ. ඒක ලියලා බැලුවොත්, ඔය කමටහන් වාට දාලා බැලුවොත් ගේමට කැතයි. එච්චරයි කියන්නේ. ඉතින් ඒ කට්ටියට ලේසි ක්‍රමේ තමයි ලෙඩ වෙනවා කියන එක්ස්කියුස් එක. එහෙම නැත්නම් ඒ එක්ස්කියුෂන් එක නිසා හරිය ආසයි ගියොත් සංඝයාට උපස්ථාන කරන්න. ලෙඩවලට උපස්ථාන කරන්න. සංඝයාට ලේසිම වැඩේ තමයි මට අසවල් ලෙඩේ තියෙන නිසා පින්න පාත යන්න බෑ, බණ කියන්න බෑ, අර වැඩේ කරන්න බෑ, මේ වැඩේ කරන්න බෑ, මයි ළඟට ගෙනින් අරක දීපම් මේක දීපම් කියලා ජීවත් වෙනවා. ඉතින් මට හිතෙනවා එහෙම කෙනෙක් මේ රැස් කරගන්න දේ සමන පළද කියලා. සාමාන්‍ය පළද කියලා. ඉතින් මම ඔය බ්‍රිටිෂ් කොලම්බියා වැන්කුවර් කිය වෙලාවේදී ඒ ඉන්න ආමතු කෙනෙක් කියනවා අනේ ස්වාමීන් වහන්සේ ලංකාවේ 30000ක් ඉන්නවයි කියලා කියනවා සංඝයා එකත් බොරු වෙන්න ඇති ඉලක්කම් මොකද පිරිවෙන් වලට බොරු ගණන් නෙදාන්නේ පිරිවෙන් වලම ඉන්නවලු 30000ක් ලංකාවේවත් නැල්ලු වෙච්චා පිරිවෙන් වල ඉන්න ලයිස්ට් වල සෑහෙන ගණක් ඒ කියන නාවිත්තන් කඩේ ඥානරත්නාන් කියන ඔබ වහන්සේගේ මගේ නම ඇත්තෙත් නැතිල පිරිවෙන් වල ඒ වුණාට පිළියම් වල ඉන්නවා 30000. ওই 30000න් 10000ක් විතර වගේ සෞඛ්‍ය සම්පන්න. ඒ සේරම පිටරට ගිහිල්ලා. ඒගොල්ලෝ ගිහිල්ලා ස්ථාන හදාන විශාල සේවයක් කරනවා. ලංකාවේ ඉතලා තියෙන ඉතුරු 10000ක් විතර වගේ ලෙඩ්ඩු. අනිත් 10000 අර ලෙඩ්ඩුන්ට උපස්ථාන කරනවා. ශාසනේ වැඩක් කරන්න වෙලාවක් නැහැ. පුළුවන් ඔක්කොම කරදේවලල්ල පැනලා. අනික් සේරම උපස්ථානේ ඉල්ලන්නේ. ගෙදර හිටියට ගෑණිකෙන් ඕවා ගන්න බෑ. තමන්ගේ දරුවන්ගෙන් ගන්න බෑ. මේ අනික් කට්ටිය ගැන උපස්ථාන කරන ඉතින් අපේ සංඝයාත් ඒකට සැදී පැහැදී ඉන්නවා. මමත් මේ தත්ත්වයට ආවේ ඥානාරාම ස්වාමීන්සටයි අප්පච්චිටයි ඔය ඥාන මේ මේ කටුකුරුන් දෙ නෑ. මේ ධම්මනිසන්ති ස්වාමීන්ට උපස්ථාන කරලා. ඒක උපරිමයෙන් කරා. ඒක මම දන්නවා ලොකු පිනක් කියලා. අප්පච්චි මැරෙන්න කියලා කිව්වා හරිම සරයි කතා කරන්නේ ඒ උනාට මේ මට වතුර ටිකක් අට්ටවක් කරපන් සාදු කියපන් වැඩ ඉවර වෙගෙන එන්නේ මේ මං විතර මේ උපස්ථාන ලැබුවු දෙවි කෙනෙක්වත් ලෝකේ ඉන්න නැතුව ඇති කිව්වා උඹලා මට කරපු උපස්ථාන නිසා කවදාකවත් උඹට ලක් වෙන්නේ නැහැ කිව්වා ඥානරාම ස්වාමීන් වහන්සේත් බැනපු වෙලාවල් තියෙනවා. හැබැයි කරන වෙලාවේදී මම කට්ටියගෙත් උදව් ගත්තා කරන එක නම් කරා. ඒතකොට ධම්මනිසන්ති ස්වාමීන් වහන්සේගේ මොලෙත් බැලන්ස් එක නැතුව ගියා. මල මුත්‍රා පිට වෙනවා දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් මම එක දවසක් දානේ වළඳලා මම යන්නේ දානේ වළඳලා. ගිහලා සම්පූර්ණ සුද්ධ කරලා වැඩ කරලා ඊට පස්සේ බණට වැඩියා 10ට මට එනවා සිවුරේ අසුචි ගඳක්. මේ වටාත තියාගෙනකොට එනවා. මම දන්නවා ඇත්තටම මම හේදිලා නාල තමයි ගියේ. ඉතින් මට හිතුණා ඉතින් සංඝයාගේ සිවුරෙත් අසුචි තිනා මම උපස්ථාන කරන්න මේ ස්වාමීන් වහන්සේට. මට කිසිම ලැජ්ජාව කාටවත් දැනෙන්නේ නැහැ. මට දැනෙනවා නහය තිබුණ එකක්ද කියන දන්නේත් නැහැ. සිවුරේ. ඒ උපස්ථානේ බඳ මම බොහොම ආඩම්බර වෙනවා. ඒ උපස්ථාන ගත්ත ඇත්තොත් එසේ මෙසේ නෙවෙයි. නමුත් හුඟ දෙනෙක් අද ඉන්න සංඝයා මේ ඊළාන උපස්ථාන ශාලාවට යන්න කැමති, ස්පිරිතාල වලට යන්න කැමති. ඒ අනිත් 10000ක් විතර ලෙඩ වෙලා 10000ක් විතර උපස්ථාන කරලා. ශාසනික සේවාවක් කරන්න පන්සලක් කවුරුත් නැහැ. ඉතින් අර සුබදරාමේ ලොකු සාංශ කියනවා මේ කාන්තාව ටිකක්වත් පැවිදි කෙරුවේ නැත්තම් භික්ෂුණී සාසනවත් කමන්නේ උන් හරියට බෝධි පූජාවක්වත් කරන්න ගන්නවනේ. දානයක් දීපම් බඩිකක් කියන දානවනේ. අපේ සංඝයා මොකුත් කරගන්න වෙලාවක් නැහැ. ඒ මොකද අපි දන්නේ නැහැ මේ පැවිදිලා ආවේ මේ මේ සබ්බ දුක්ඛ නිසන්න කියනක මතක නැති වෙලා අර පහසුකම් මේ පහසුකම් ඉල්ලනවා. ඒ කියන්නේ සැප ලැබුණාට පස්සේ එයාට අර කියන අතිසාරේ මතක නැති වෙනවා. හිතනවා මේ කය සනීප කරලා වටපිටාව සනീപ කරලා සමබර වෙන්න ඕනේ මට භාවනා කරන්න කියලා. හරියන්නේ නැහැ. භාවනා කරන්නේ මේ කක්කවලේ. භාවනා කරන මේ ලෙඩේ තමයි කර්මස්ථානේ. කමල් මහත්තයාගේ පුතා බොහෝ කාලයක් යනකම් දැනගෙන හිටියේ නෑ වෙජිටබල් ඒ කියන්නේ බම්මනේ කියලා. පළවෙනිම හම්බෙච්ච දරුවා මේ ප්‍රේම සම්බන්ධකේ. කසාද බැඳලා. ඉතින් බොනවා කියන්නේ පුදුම විදිහට බීලා තියෙනවා. හැම කෙනෙක් කාට කෙනෙක්ට ප්‍රතික්‍රියාවක් සනීප කරන්න බෑ කියලා. දපපු අතේ ඉන්නවා. දඹානේ ගියාලු. දඹානේ ගිහලා වෙදෙක් ගාවට ගිහලා හැම වෙදා ගාවටම යනවා. ගියාට පස්සේ දරුවා දිහා බලලා මහත්තු ගෙදෙට්ට තියෙන කමට අහනක් ඇවිල්ලා තියෙනවා. මේකවත් තේරෙන්නේ නැද්ද කියලා ඇහුවලු. කමට තේරෙන්නේ නැතු මොකද්ද කියන්නේ කියලා. Tamange ගෙදෙට්ට කමට අහනක් ඇවිල්ලා තියෙන්නේ. මේ ගියාත්මක එයා කිව් එකක්ද මන් දන්නේ ඔයාම මරපු මීමින්නෙක් මේ දැන් ඔයා එන්නට පස්සේ ඒක මෙන්න මෙහෙම කොර වුණා දැන් මීමින්න තමයි ඇවිල්ලා ඔයා ළඟ ආයෙත් කොර වෙලා ඉන්නේ ඔයා තමයි එදා ඔය අපකාරය කෙරුවේ දැන් මේක කර්මස්ථානයක් කරන භාවනා කරන්න කියලා ඉතින් ඇවිල්ලා මයිත් එක්ක කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මම මේ පැත්තට ආවා මට මොකක් හරි පිනක් කරගන්න දෙන්නයි කියලා දරුවා ඉස්තෙන් දරුවා පෙන්න පෙන්න ඇවිදිනවලු ඉතර දරුවා පෙන්වන්නේ නැහැ කාටවත්. මොකද බම්මනයි. අවුරුදු 36ක් ජීවත් වුණා දරුවා. ඉතිස කමල් මරුවා. විනී පෙට්ටියෙන් එකයි දරුවා. තාම බම්මනයි. මේක තමයි යාට කර්මස්ථානේ උනේ. කමල්ගේ නෝන තාම ඉන්නවා. මේකට අඬා හෝ ගාලා හෝ දඟලලා වැඩක් නැහැ. කයෙලිට වගේම Tamante ඉන්නේ කරදරයක් ආවම ඒක මේ කර්මස්ථානයක් කරගන්නවා මිසක් අනුන්ගේ ගී ගහන්න හදන එක උපස්ථාන කරන මිනිහට පිනක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සංඝ සමාජය තුල මේ පෙන්නන ඕසදං මිග බන්ධනං ඒ මිග පව්වා මෝ අල්ලන කෙන ලස්සන යමක් දාලා උගලට වෙලා තියෙනවා. ඔක තමයි පෞල් ජීවිතය කියන්නේ. ඔක තමයි ගෘහ ජීවිතය කියන්නේ. ඔක තමයි මේ පන්සල් ජීවිතය කියලා කියන්නේ. දැන් ඒක ආරණ්‍යයටත් හදාගන්න. ළඩ වෙන්න ඉස්සෙල්ලා මෙව ඉල්ල ඉල්ල දඟලන මිසක් අශ්‍රමණ ඵල මම මේ විස්්‍රාම වෙනවයි කියන එක විවේක වෙනවයි කියන එක ඒකෝ වෙනවයි කියන එක දැන් අනිවාර්යෙන් මට මේ මේ උපස්ථාන කෙරෙන්න ඕන කියලා ගිහියෝ එමෙ හිතුවත් නම් කමන්නේ එමෙ හිතන්න ඕනේ. නමුත් පැවිද්දෝ ගාව තියෙන මේ දෙක කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා තිබ්බට විපස්සනා ශික්ෂාව නැහැ. ඉතින් අවසාද බණ කියන්න තියෙන්නේ බුදුජාන් වහන්සේ පෙන්නනවා මේ සතිපට්ඨානේ වඩනකොට එක එකනාර තියෙන මේ එක එක ගේ දෙයන් නිසා සතිපට්ඨානට හිත යන්නේ. පළවෙනි එක කාමේ. දෙක ශරීරයට තියෙන ආසාව. තමන්ගේ මේ ශරීරයට තියෙන ජීවිතයට සහ ශරීරයට තියෙන ආසාවට තියෙන කෙනාට මොනම ලෙඩක්වත් ඉවසන්න බෑ. ලෙඩ තියෙන තැනක් එනකොට මැරෙන්න කෑ ගන්නවා. ඉම්මුනිටි ගන්න ඕනේ, ඉන්ෂුරන්ස් ගන්න ඕනේ, අනම්මනම් කියන මිසක් ශ්‍රමණ ඵල නෑ. ඊයේ භාගයක් එකෙක් බණ කිව්වා. අදත් බලාපොරොත්තු වෙනවා මේ මිනිස්සුන්ගේ තියෙන කාය ආශාව ජීවිත ආශාව නිසා මේ අතිසාරය කියන එක මේ කියන විවේකය කියන එක මේ කියන විස්රාමය කියන එක මේ කියන ක්ෂණ සම්පත්තිය කියන එක ඒ විදිහටමයි තියෙන්නේ. අරයට කාය ආශාව ජීවිත ආශාව නිසා කරන්න බෑ. ඉතින් ඒක අද ශ්‍රමණයා අයිතිවාසිකමක් කරගන්න. ඒ කියන්නේ තාම ගිහි ගියත් ඇහැල්ලා නැහැ. අර කායට ජීවිතේ තියෙන ආශාව. ඉතින් ඒක හැබැයි මේ උද්දම් භාගිය හෝරම් භාගයේ සංයෝජන අයින් කරපු අනාගාමී උතුමන්ට පවා තියෙනවා. ඒක නැති වෙන්නේ උද්දම් භාගයේ සංයෝජන වල. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජය ඒ නිසා මේක චෝදනා කරන්න වටින්නේ නැහැ. මොකද සෑහෙන උතුමන්ට පවා මේක සිද්ධ වෙනවා. ඒකයි බොජ්ජංග සූත්‍රය, ඒකයි ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා වෙලා තියෙන්නේ. අපි සිහි කරගනිමු අපිට හම්බෙලා තියෙන වටිනාම ප්‍රශස්ත අවස්ථාවක් නැත්නම් චන සම්පත්තියක් විවේක ගන්න එපා. විවේකේ තමයි හොයන්නේ. දුර්ලභා කන සම්පatti තත්ත විවේකෝ විපatti. මේ අරක නිසා මේක නිසා මේ වෙලාවට කමටහන වඩන්නේ සුද්ධ කරගන්නේ පරියන්කේ සක්මන කරන්නේ නැත්නම් එයා හැමදාම නිදහස කරුණු කර කර ඉඳී ලැද්ද ක්ෂණ සම්පත්තිය පන්නගත්තා එනවා එතකොට අපි අර සුළුතරයට වැටෙන්නේ අපි බහුතරයට මෝඩ තකතිරු බහුතරයට අහු වෙනවා. මෙතන කොසල් රජු දීලා තියෙන අප්පකා කියන නම පඬිස්සාංශ කියන අපි අර සුළුතරයට අහු වෙමු. මිනිස්සු ඔය හිතන දේවල් වලට යන්න එපා. කයත් එපා, ජීවිතයත් එපා. හම්බෙච්ච බුද්ධ ශාසනේ <clears throat> එතන එතන ලැබෙන මේ ශ්‍රමණ ඵල සඳහා කටයුතු කරනකොට මේකේ තියෙන්නේ අතිසාරය කියලා. අතිසාරය නෙවෙයි ඈ. අතිසාරයේ. ඉතින් අතිසාරයේ සොයා ගැනීමට මේ ධර්ම දේශනාවත් උදව් උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි સમાප්ත කරනවා. සියලු දෙනාට ඒ ශනසි මුදා වේවා විවේකී උදා වේවා විස්වාමී උදා වේවා කියලා ප්‍රාර්ථනා